ප්‍රශ්න වෙලා තියෙන අපි ඒක දන්නේ නැතුව අනේ මෙච්චර උත්සාහ කරද්දි මට කාමච්ඡන්දය ආවා නේද කියලා හිත වට ගත්තොත් හිත ඒකට ගැළටි ගත්තොත් ඉතින් ගැරන්ටි හැවක් වාගේ බැරිච්ච බලුකුණක් වාගේ හොඳවර කෑමක් කාලා වමනේ කරා වාගේ මහා විශාල ආත්ම අනුකම්පාවක් ඇති වෙනවා Taman ගැන ඒක කවදා හරි සිද්ධ වෙන්න වෙනවා මේවා අහලා කාමච්ඡන්දේ නැති හිත දැනගෙන මෙන්න නැති හිතේ කාමච්ඡන්දේ එන හැටි ඕක කවදාකවත් බණකින් යවර භාවනාවක් වෙන්නේ නැහැ. අනුන්ගේ හිතේ කාමච්ඡන්දේ නැති එක එන හැටි බලා හිතට වෙන්නේ නැහැ. ඊ ආවිරක් අද කල්පනා කළා හරියන්නේ නැහැ. නැති කාමච්ඡන්දේ එනකොට උණු උණු පිට අස්පනා පිට මේක දකින්න ගම අපිට මෙනෙහි කරගන්න පුළුවන් වුණොත් මෙන්න මේකටයි හරුවත් ආනන්දේ සඳහන් කළේ මේ නැත්තාව කාමච්ඡන්ද ඕන්න පහළ වුණා කියලා අන්න එතකොට අපිට අමතර ඥානයක් අමතර ලාභයක් ලැබෙනවා මේ නීවරණ කියන එක ලද්දා පටන්ම අතී කොන කෙලසිච්ච දෙයක් නමුත් ඒක වුණත් ධර්මයක් බාරපත් කරගන්න පුළුවන් ඒක වුණත් පෙර නොයසු නොවිරු තාලයකට මෙන්න කාමච්ඡන්දයාගේ වැඩ මෙන්න මෙහෙමයි මෙයා මෙන්න කෙලසිච්ච දෙයක් කෙලසිච්චටපත් කරන්නේ මේක නොදැන හිටියානම් අපි මේකට බය වෙලා, බයපක්ෂ වෙලා, ලැජ්ජ වෙලා, පැකිලිලා ගියාන කාමච්ඡන්දේ පාළුගේ වළම් බිඳින්න වාගේ. අපි අර සේරම ගුණධර්ම ටික විනාශ කරනවා. ඊට මෙට වැඩිය හොඳයි අපි මේ නැති මේ පිරිසුදු තිබුණ సంతානේ කාමච්ඡන්දයෙන් දැන් කෙලසීගෙන එනවා කියලා දැනගන්න පුළුවන්. ඊළඟ ගොඩාක් අරසා වෙන්න තිබුණා. ඉස්සලා මුල තිබ වලට සුනාමිය වැඩිච්ච වෙලාවේදී පැයකට පස්සේ තමයි ගාල්ල පැත්තට කොළඹ පැත්තට වැදුනේ. කොච්චර දෝ බැන්නා. හරියටම මොළසි වලට වදිනකොටම අපිට නිකමට කියලා තිබ්බන සුනාමියක් එනවයි කිය. කොච්චර බේරන්න පුළුවන්ද කිය. මේක පිළිබඳව තාම ලෝකෙම කල්පනා කරනවා කොහොමද මේ එක පැත්තකට වදිනකොටම මුළු රටම දැනුම් දෙන්නේ. ඒකද දැන් ඇලාම් සිස්ටම්ස් හදනවා. ආන්න ඔය වගේ මේ කාමච්ඡන්දේ එනකොටම දැනගත්තා නම් තව විදිහකට කියනවා නම් අපි බරපතල විදුලි ධාරාවක් දුවන පද්ධතියක් තියෙන ගේක ඉන්නවා. එක තැනක අපි හිතමු ඒකේ තියෙන ඉන්සුලේෂන් එක කැඩිලා ගිහිල්ලා වයර් එක එළියට ආවිල්ලා. අපි ඕක දිගේ අත ගාගෙන යන්නේ ඉස්සලා එක චිත්තක්ෂණයකට කලින් දැක්කා නම් මේ මෙතන ඕපන් වයර් එක එළිවෙලයි කියලා එහෙනම් අපි 100ක් ආරසයි. ඒක තිබුණාට ඒක දැක්කේ නැතුව දිගට අත ගාන ගියා නම් සම්පූර්ණ අනතුරු සිද්ධ වෙන්නේ චිත්තක්ෂණයක්වත් යන්නේ නැහැ. ඒ නිසා uppannā වූ කාමච්ඡන්දය නැතුව තිබිලා උපදීනා වූ කාමච්ඡන්දය ඒ වෙලාවේ දන්නවනම් ඉතින් අර කාමච්ඡන්දය වෙන්න දින සේරම අනතුරු නතර කරලා අපිට ආරක්ෂක සංවිධාන හදාගන්න පුළුවන්. ඒකට ඔය ක්‍රිෂ්ණමූර්තිතුමා නිතරම මතක් කරන දෙයක් තමයි තමන් මේ <clears throat> පය තියන්න චිත්තක්ෂණයට කලින් සර්පෙක්ගේ දන්නවනම් මේ සර්පේකට පෑගෙන්න හදන්නේ කියලා ඉතින් දුවන්න ඕනේ වමතර දකුණටද කියලා කියලා දෙන්න දෙයක් නැහැ කියලා. සත්‍යය විසගෝර නම් Taman දුවන හැටි Taman ඒ වෙලාවට ඒක අලුතින් කියලා දෙන්න දෙයක් නැහැ. ඔබ මට සර්පේක් පෑගුණා මට දුව ගන්න බැරිවා. මගේ කෑවා. ඒසකට කරන්න දෙයක් නැහැ. ඒසකට දන්නේ කෑවට පස්සේ තමයි. නමුත් අපිට අර කාමච්ඡන්දේ වගේ දෙයකදී මේ නූපන් කාමච්ඡන්දය නැති කාමච්ඡන්දයක් ඇති වෙනවා කියලා දැනගන්නවා නම් කවදා හරි ඔන්න ඔය දැනුම තුලින් තමයි කාමච්ඡන්දේ ආපව දන්නා වගේ එන්න චිත්තක්ෂණයට කලින් දැනගන්නවා වාගේ ඒ හිතන්න අමාරු කියන්න අමාරුයි සැලසුම් කරන්න අමාරුයි යෝනිසෝමනසිකාරය ඉස්සරහට ගිහිල්ලා අර කාමච්ඡන්දේ එන්නකොටම ලාමක අවස්ථාවේ තරුණ අවස්ථාවේදීම ඊපොත්තෙන් කඩලා දාන්න පුළුවන් තත්ත්වර කඩන්න පුළුවන් මේ විදිහට යම් විදිහකට කාමච්ඡන්දයක් ඇවිල්ලා අපි දැන් භාවනා කරන කෙනෙක් මම සීලෙක පිළිලා තියෙන්නේ. මම කවදාහකවත් ඔය කොච්චර පරිඋත්ථාන මට්ටමට කාමයේ ආවට මම වීතික්‍රමණය කරන්නේ නැහැ. මරුණත් මගේ සිල්පත කඩා ගන්න නැහැ කියලා අපි අර කාමච්ඡන්දේ ගත පාගෙන කටයුතු කරන යනකොට අපි දැක්කොත් ඒක කෙරෙහි හරියාකාර කටයුතු කරන නිසා කාමච්ඡන්දේ පහ ප්‍රහාණය වෙනවා. එදාට බුද්ධම සතුටක් ඇති වෙන්න පටන් ගන්නවා. යථාස උප්පන්නස්ස කාමච්ඡන්දස්ස සහීනෝ හෝති තංච පජානාති උපන්නා වූ කාමච්ඡන්දේ අනේ මට මෙච්චර මම මේ සිල් රැකීදි මෙච්චර බණ භාවනා කරද්දී කාමච්ඡන්දේ ආවා කියලා පසුතැවිලි වෙනව වෙනකොට දැන් හොඳට දැනගන්නවා මගේ හිත මේ මායාවේ පළවෙනි සීනාවට යට වෙලා කාමාති පඨමා සීනා කියලා නේ කියන්නේ සරුව මායාවේ දසමාර සේනාව පළවෙනි සේනාවට බණ්ඩා යට වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙයා මේක කරන්නේ තන්නේ කර අන්ධකාර මාධ්‍යයේ. එහෙම නැත්නම් අවිද්‍යා මාර්ගයේ. මෙන්න මේ අවිද්‍යාව නැති කරන්න ලේසිම ක්‍රමය තමයි මම දැන් තියෙන්නේ කාමච්ඡන්දේ බව. හරියටම අර මාරසේනාවට මුණ දෙන්න ඒක තමයි ඒ මාරසේනාවට භයානකම ප්‍රතිප්‍රහාරය. කාමච්ඡන්දේ අන්ධකාරය කියන තාක්කල්, අවිද්‍යාව කියන තාක්කල් කුණු මුල්ලක එකතු වෙච්ච කුණු කොටකින් ගඳක් විස බීජයක් දිගින් දිගට බෝ වෙන්න ආසේ දිග්ගට කෙලස් වැඩෙනවා. ඕක අරගෙන අවුවට කදලා දාපු ගමන් අර විස බීජ වල තියෙන තේරම ඒ භයානක විෂ මැකිලා මෘතෝපජීවී විස බීජ විතරයි ඉතුරු වෙන්නේ. ඒක ඊට පස්සේ කොම්පෝස්ට් එකක් වඩටපත් වෙනවා. ඒ වගේ තමයි උක්මන්නා වූ කාම විතරක නැත්නම් කාම ඡන්දය සතියට සමාධියට යට වෙච්චි ගමන් අර කාම ඡන්දයට පුදුමාකාර විදිහේ ඒකට වෙන නරක ගති පහ වෙලා මේ උපං කාමච්ඡන්දයන් දැකලා මම ප්‍රහාණය කළා මගේ චිත්තසංතානයේ දැනට පහළ වූ ක්ලේශයක් මම සතියෙන් ඉඳලා මම සමාධියෙන් ඉඳලා යට කරා කියලා කියනකොට ඔන්න සතිය පන්නර පිහිටනවා සතිය සති බල මහිමයක් බවටපත් වෙන්න පටන් ගන්නවා ඒ කියන්නේ ප්‍රමාදේ අකම්පියක් තේන සති බලන් කියලා අපි ඒක මතක් කරගත්තා දැන් ප්‍රමාදේ වැට දැන් කාමචන්දය ඇවිල්ලා නමුත් කාමච්ඡන්දය ආවයි කියලා පසුබානව නෙවෙයි, පැකිලෙනව නෙවෙයි, පශ්චාත්තාප වෙනව නෙවෙයි. කාමච්ඡන්දය ආවම මෙනෙහි කරනවා. එතකොට ඒක දිහා ඍජුව බලනවා. මේ තමයි සතිය පිහිටුනොයි කියලා කියන්නේ. එතකොට මේ සතිය යම් වෙලාවක චිත්තක්ෂණ 2 3 4 5 එක දිගටම සතිමත් වුණා නම් අර කාමච්ඡන්දේ පුදුම විදියට වියකිලා පසුබාල මැරලා යන පටන් ගන්නවා. ඒලාට පැන පැන බහර දෙන්න පුළුවන් ශක්තියක් එන්න පටන් අර ගන්නවා. සතිය ඒ තරම බලවත් වෙනවා කාමච්ඡන්දය ඒ තරම දුර්වල වෙනවා. එහෙම නැතුව අසතිමත් වුණොත් සතිය ඒ තරම්ම දුර්වල වෙලා යනවා කාමච්ඡන්දේ තරම්ම ප්‍රබල වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වේදිකාව විතරයි අපි. අපිට තියෙන මේ වේදිකාවේ මේ නාඩගම දිහා බලා ඉඳීමේ ප්‍රේක්ෂකත්වය විතරයි. මේ ප්‍රේක්ෂකත්වයේ තුල සතිය පිහිට විලා තියෙනවා නම් පුරුදු කරලා තියෙනවා නම් ඉබේම ඒ වෙලාවට හැබ්බැහියට පුරුද්දට සතිය පිහිටනවා. පිහිටපු ගමන් ඔන්න කාමච්ඡන්දේ දුර්වල වෙන හැටි සතිය පැන පැන කාමච්ඡන්දේ පහර දෙන හැටි බලන්න පුළුවන්. සතිය පිහිටුනේ නැත්තම් අපේ තියෙන ඔක්කොම මේ සත් සමාධිය, සතිය, වීරිය, සද්ධාව තේරම කාමච්ඡන්දේ මාර්ගේ කාබාසිනිය වෙන හැටි හොඳට දැක් ගන්න කියලා අන්තිමට අපි කාමයට නතු වෙලා අපේ තිබුණු ගුණකඳ කෙලසෙනවා. ඒක නිසා ඇත්තා වූ කාමච්ඡන්දේ නැති වෙනකම් දිගටම මෙනෙහි කරනවා කිව්වට ඒක නිකන් මේ මේ හිත සන්තෝෂ කරන්න කියප එකක් නෙවෙයි බොහොම ප්‍රායෝගික කාරණාවක්. සරුවචනාංශය අත්දැකලා ඊට පස්සේ පහළ වෙච්ච ආචාර්ය પરම්පරාව දිගින් දිගටම අත්දැකලා කියන කාරණාව. ඒ නිසා අපි හිතන්න ඕනේ මම එදත් මතක් කරා ඒක. ඉතින් භාවනාවට ගියාට පස්සේ අමුතු විදිහට කාමච්ඡන්දේ කුළුප කුප්පන්න පටන් ගන්නවා. හිතා ගන්න බැරි විදිහට කිපෙන වෙලාවල් එනවා. ඒකෝර හරි අසරණ වෙනවා. මොකද අපි විශාල ලෝකයකට මුහුණ දීලා තියෙනවා මම භාවනා කරනවා මම වැදගත් බෞද්ධයෙක් මම භාවනාකාරයෙක් කියන කොලරක උස්සගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා බලනකොට අර වෙනදා තිබුණ විදියකවත් රැක ගන්න බැරි විදියට ඉතාමත්ම තද බල විදියට කාමච්ඡන්දෙන් ගියාම ඇතුළතින් පිටින් දෙකෙන්ම තැම්බෙන උඩින් යටින් දෙකම තැම්බෙන ආප්පයක් වාගේ පිච්චෙන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ මොකද අර සතිය සම්පජාන්‍ය අඩු වෙන්නේ ඉඳී තියෙනවා. නමුත් ඒ නිසයි සරුවචනන්දේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් ගෙන හර පාන්නේ යථාස uppannasa කාමච්ඡන්දස පහීනෝ හෝති තංචපජානාදි කවදා හෝ උපදිනා වූ කාමච්ඡන්දයක් ප්‍රහාණය වෙන බව බලන්න නම් අත්ත නෑරේ දිගටම කාමච්ඡන්දයට මුහුණ දෙන්න ඕන. දිගටම කාමච්ඡන්දය මෙනෙහි කරගෙන මෙනෙහි කරන යන්න ඕනේ. ඒකට පුංචි මට්ටමේ කාමච්ඡන්ද දිනන්න දිනන්න තවන්න ඉදිරියට යෑමේ ශක්තිය ඇති වෙන පටන් ගන්නවා. ඒ වගේම තමයි යථාස පහිනස කාමච්ඡන්දස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. යම්ම දවසක අනාගාමි මාර්ගඥානී ප්‍රහාණය උලා වූ කාමච්ඡන්දේ නැවත නොපොදිනාතාට මගේ సంతාණයෙන් තොර වුණා කියලා දැනගන්නකොටත් ඒක හොඳටම ඇඟට වැටෙනවා. තේරෙන්න පටන් අර ගන්නවා ඒ රසායනික ශාරීරිය ඇතිවෙන වෙනස්කම් ඒ වගේම කාම වස්තුන් කෙරෙහි ඇති වෙනස්කම් කාමයේ ආවට මම බය නොවෙන ගති මුදුවට එන්න පටන් ගන්නවා ඒ නිසා මේ කාමච්ඡන්දය කියලා කියන්නේ ඇත්තටම දුක්ඛ සත්‍ය සමුදය වෙන විදිහට කියනවා නම් අපි ප්‍රධාන වශයෙන්ම සංසාරයේ අද බඳ තබලා තියෙන ප්‍රධානම ධර්මය ආන්නේ ධර්මයේ පිළිබඳව පිළිකුල් කරන තාක්කල් නම් කවදාකවත් ධර්මාභෝධයක් නම් වෙන්නේ නැහැ. ඒක නිසා අපි දැනගන්න ඕනේ මේ කාමච්ඡන්දයත් එක්ක වැඩ කරන්න ගියාම ඕකේ මට්ටම් හතරක් පහක් තියෙනවා. ඒක පිළිබඳ හොඳ ලස්සන විග්‍රහයක් පරිසම්බිදා මාර්ගය කරනවා. ඒකදී ඇත්තම පරිසම්බිදාව කියලා කියන්නේ යම් කිසි <coughs> සිව්පිලිසිම්බියා කියලායි අපි මේකට කියන්නේ අත්ථ ධම්ම නිරුත්ති පටිභාන විදිහට ඕනම සංකීර්තියක් ආපම එක ලෝකාර්ථය දානවා. මිනිස්සුෝ දන්න අර්ථයෙන් අර්ථය දානවා. ඊගාට ධර්මතාවයේ තේරුම් ගන්නවා. හේතුව මේකයි ඵලය මේකයි ආදී වශයෙන් පටිච්චසමුප්පාද වශයෙන් කාරණාව දන්නවා. නිරුත්‍ය කියලා කියන්නේ ඒක භාෂාවට නම් වන හැටි දන්නවා. sannivedanaya කරන හැටි දන්නවා මේ සංසිද්ධිය මෙහෙමයි. ලෝකයා දකින්නේ මෙහෙමයි. ධර්මානුකූලව ආර්යයන් වහන්සේලා දකින්නේ මේකයි කියලා කියා දීමේ භාෂා ව්‍යාකරණයකට දාන්න පුළුවන් නිරුක්තිය තියෙනවා. ඒ අතරතුර මේ ලෝක ස්වභාවයේ ලෝක ස්වභාවයෙන් දැනගැනීමේ තාරාතිරම් තියෙනවා. ඒකේ ඉහළ ඇත්ත වෙනවා පහළ ඇත්ත වෙනවා. ඒ වගේම ආර්යයන් වහන්සේ ළමක් මේක දකින්න හැටි. විෂදව දකින්න ක්‍රම තියෙනවා, දුර්ලභ දකින්න ක්‍රම තියෙනවා. එවැනි සිද්ධියක් දැකලා අනුන්ට කියා දීමේ තාමත්ම දක්ෂත්වයේ ඉන්නවා, දක්ෂ අඩුවත්වයේ ඉන්නවා. අන්න ඒකේ හොඳටම අර්ථය වැටෙන හොඳටම ධර්මය වැටෙන හොඳටම නිරුක්තිය වැටෙන එක තමයි ප්‍රතිබහණය කියලා කියන්නේ. අර මුල් ඥාන තුනේ ශ්‍රේෂ්ඨ මට්ටම. ආනේ ප්‍රතිබහන සහිත අත්ත ධම්ම නිරුක්ති ප්‍රතිබහන පහල කරන්නයි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ පටිසම්භිදා මාර්ගයේ දේශනා කළා කියන්නේ. ඒකදී පෙන්වලා දීලා තියෙනවා ඒ කාමච්ඡන්දේ වාගේ මේකට කියන්නේ මෙතන අපි ගත්තේ නීවරණ කියලා නෙය්‍යානා වරණ කියලා. ඒකේ දේශනා කරලා තියෙන්නේ නෙක්ඛම්මං අරියාණං නීයාණං. නෛෂ්ක්‍රම්‍ය අතහැරීමමයි ආර්යයන් වහන්සේලාගේ නික්මීමේ ක්‍රමය. නෙක්ඛම්මං අරියාණං නීයාණං. ඒ නෛෂ්ක්‍රම්‍යය කරන්න නම් අපි නාම රූප ධර්ම වල ඇත්ත ඇති හැටි දැක ගන්න. දැක්කේ නැත්නම් අල්ල බදා ගන්නවා. චතාවූත ඥාන දර්ශන ඇති වුණොත් පමණයි මෙතන ස්ත්‍රියාවක් පුරුෂයෙක් ඇත්තේ නැහැ. මෙතන තියෙන නාම රූප ධර්ම පමණයි. මේ නාම රූප ධර්ම වල අත්‍යන්ත ලක්ෂණ තමයි අනිච්ච දුක්ඛ අනාත්මකම්. ඕකේ ඇති අල්ල බදා ගන්න දෙයක් නැහැ කියලා ඒ අත්හැර දැමීමට අවශ්‍ය කරන්නා වූ පරිසරය නම් වන ඇත්ත ඇති නැත්තම් මේ පුද්ගලයාට අතහරින්න බැරුව යනවා මේ. ආනේ විදියට ඇත්ත ඇති හැටි දැකීම වළක්වන ධර්මයට අපි කියනවා කාමච්ඡන්දය කියලා. කාමච්ඡන්දං අරියා නීයාන වරණ. ඒ ආර්යයන් වහන්සේලා නික්මීමේ මාර්ගයේ ආවරණය කරනවා කාමච්ඡන්දේ මාර්ගයෙන් එක රූප කොටක් ස්ත්‍රියාවක් කියලා අපි නම් කරනවා. තව රූප කොටක් පුරුෂයෙක් කියලා නම් කරනවා. එතකොට පුරුෂයාට ස්ත්‍රී රූපේ තරම් මන බඳනාව තව දෙයක් නැහැ. පුරුෂයාට ස්ත්‍රී වාගේ ස්ත්‍රියාට පුරුෂය වාගේ ඉතින් මේ බන්ධනය නිසා දිගින් දිගට දිගින් දිගට සංසාරේ යනවා අපි යම් වෙලාවක මේ ස්ත්‍රී රූප පුරුෂ රූප කියන එක විපස්සනා පැත්තෙන් බලනවා නම් විදලා බලනකොට මේ දෙකේම තියෙන කිසිම වෙනසක් හොයාගන්න බැරි පටවිය ආපෝතේජෝ වායෝ පමණයි මොනම ක්‍රමයකට කපල කොටලා බැලුවා ආන්නේ විදිහට ඒ රූප රූපස්කන්ධයේ තියෙන නාම කොටස් රූප කොටස් වෙන් කරකර දැක ගැනීම සඳහා නැවත නැවතත් මේ රූපේ දකින්න දකින මොහොතක් පාස මෙනෙහි කරනවා නම් දකින්නවා දකින්නවා දකින්නයි කිය. එහෙම නැත්නම් ඒක පිළිබඳව සද්දයක් ඇහෙනකොට ඇහෙනවයි කිය. ඒක ගඳක් සුවඳක් වයින්කොට පිඳිනවයි කිය. රසයක් බලනකොට රස බලනවයි කියලා. පහස ලබනකොට පහසයි කියලා. ඒක පිළිබඳව හිතනකොට ධර්මතාවය කියලා කවදාකවත් අර විදිහේ බැඳීම මට කලයකට ගිනි සිබ්බා වාගේ ලව්ගින්නක් වගේ පැතිරෙන්නේ නැහැ. මේ දේ කරන්න බැරි වෙන්නේ හිත කාමච්ඡන්දෙන් ආතුර වුණොත්. ඒ නිසා කාමච්ඡන්දා නීයානා වරණ. තේන කාමච්ඡන්දේන නිවුත්තත්ත අරියාණං නීයාණං නප්පජානාති. එවැනි කාමච්ඡන්දයාගෙන් අපි වැහිලා පටලවිලා ඉන්න නිසා ආර්යයන් වහන්සේලාගේ නික්කී මාර්ගය අපිට රහසක්. තේන උත්තං කාමච්ඡන්දං නීයානා වරණ. ඒ නිසා කාමච්ඡන්දේට නීයානා වරණයක් කියලා කියනවා. මේ කාමච්ඡන්දය නීවරණයක් වෙන්න හතර ස්ථානයක් පෙන්ලා දීලා තියෙනවා ආගමික ජීවිතය තුළ ඒක පරිණාම වෙන හැටි. අපි දානයක් දෙනකොට දාන ඕත්සක්කුප්පඨානේ එකත්තන් කියලා දාණය දෙනකොට අපි ත්‍යාග හැඟීමක් පහළ වෙනකොට අපි එක විදිහකට කාමච්ඡන්දය කපලා හරිනවා. අපි දස දාන වස්තු අතින් නිදහස් කරනකොට අපිට ඇති වෙනවා සද්ධා විහිය සති සමාධි ආදී ධර්ම කොටාසයක් ඡාගාදි මුත්තාන හොඳවට තෑගි දීමට දන් දීමට හුරු කරපු කෙනාට ඒ දාන දෙන වෙලාවේ කාමච්ඡන්දේ එන්නේ නැහැ. ඒක මුදා හැරීමක් සිද්ධ වෙනවා එතන. එතන කාම ආසාව නෙවෙයි ඇති වෙන්නේ තම සතු කාම වස්තුවක් පින්තකා හෝ අනුසතු කිරීම. අන්නේ වෙලාවේ කාමච්ඡන්දේ දුරු වීමක් වෙනවා. අපි ඒකට කියනවා දානයි කියලා. ඕනෙම ආගමක් පටන් ගන්න ඔතනින්. ඊගාට සමත නිමිත්තුප්පඨානේ ඒකත්තං කියලා මූල කර්මස්ථානෙ හිත දාලා සමතය කියන්නේ මේ ආනාපාන වගේ සමතයට කරනවා ඒකේ ආරම්මණයේ හිත 100%ක්ම බැඳුනොත් ඒකට ඉන්නෙත් නෑ කාමච්ඡන්දේ බාධා කරන්න. ඒසොරත් කාමච්ඡන්දේ නැති වෙනවා අපි අර කලින් ගත්තා වගේ අරමුණ හොඳටම ගෙවිලා ගෙවිලා ගියා. සති සමාධි තියෙනවා නීවරණයක් නැහැ අපි ඒක බව දන්නවනම් හොඳට පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේ වෙලාවේදී කාමච්ඡන්දයක් එන්නේ නැහැ. ඒත් ඒකාග්‍රතාවය නිසා. ඊගාවට ඇති වෙනවා වයලක්කනෝපට්ඨාන ඒකත්තං කියලා දකින දකින අරමුණේ ධාතු ස්වරූපේ බලන්න. මේකේ තියෙන පඨවි ආපෝ තේජෝ වලින් පය තබනකොට ඇතිවෙනා වූ තද ගතිය එනකොටම අපිට දවසක ඒක ගැන පරිචයක් ඇති වෙනවා තියෙන්නේ මේ පඨවි ස්වභාවය. තව වෙලාවක තියෙනවා ඒක උණුසුම් සිසිල් ගති ආපෝ ස්වභාවය මේ පය පොළවේ තියලා ගත්තට මේ ධාතු පයේ තියෙන ධාතු පොළවේ තියෙන මේ ධාතු පටලවිලක් වෙන්නේ පොළවේ ධාතු පොළවට හිටිනවා පයේ ධාතු පයට හිටින්නේ මොකද පයේ ධාතු වල ආබන්ධනයක් තියෙනවා ආපෝ ධාතුවේ පොතේ පටවි ධාතුවේ ආබන්ධනයක් තියෙනවා පටවිය වශයෙන් එකට ගැටිලා අවබෝධ කරාට උස්සන කොට පයේ කොටස් පයට එනවා පොළවේ කොටස් හිටිනවා මෙන්න මේ විදිහට විසිරියන්නේ නැත්තේ මොකද ආබන්ධන ශක්තිය නිසා. ඒකෙම තද ගති වශයෙන් තේරෙනකොට පඨවි ධාතු ආදි වශයෙන් යම් වෙලාවක පඨවි බාහිර පඨවි ධාතු අභ්‍යන්තර පඨවි ධාතු පඨවි ධාතු පමණයි කියලා තේරුම් ගත්තා නම් පඨවි ධාතුව කෙරෙහි හෝ තමන්ගේ পায় පිළිබඳව කවදාකවත් කාමච්ඡන්දයක් එන්නේ නැහැ. ඒ වෙනුවට එන්නේ මොකක්ද ධාතු මනස්කාරය. අපි කැම ගන්න වෙලාවේදී මේ කැම දකින්න කොට ඇති වෙන ආසාව, අත ගන්න කොට ඇති වෙන හැඟීම, මුඛයට ගත්තට පස්සේ ඇති වෙන රස හපනකොට ඇති වෙන දේ ගිලිනකොට ඇති වෙන දේ වශයෙන් හොඳට පිටක් පිටක් පාසා හොඳට මෙනෙහි කරමින් කරන්න බලන්න අර කා මෙකෑම සඳහා හැත්තා වූ රසගේදී අඩු වෙන්න පටන් ගන්නවා මේ විදිහට ඕනෑම දෙයක අපි අර ඉදා ඉගෙන ගත්තා ආරම්මන ద్వාර තදුවපන්න කියලා ඒ ඇති වෙන තදුපපන්නේ වශයෙන් රසයක් ගන්න විඳිනකොට ආහාර රසයක් ඒ බුද්ධිය රසය මිහිරියාව හොඳට දැක්කොත් ඒකේ පේන තියෙන රස හයයි තීත්ත තත තියෙනවා ඇඹුල් රස තියෙනවා ලුණු රස තියෙනවා කටුක රස තියෙනවා මිරිස් රස තියෙනවා ඔච්චරයි වෙන මොනක්ද ඕක තමයි ඔය ඕන සූප සාත්‍රයකින් මතු කරන්නේ ඉන්නේ ආන දෙයක් නැහැ. ඉතින් ඕක දිහා හොඳට බලන ස්වරූපයෙන් කැම ගත්තොත් එහෙම කවදාකවත් අර කැමේ පිළිබඳව විශාල සංభాෂණයක් නැහැ. අනිත් එක ඉතාමත් වැදගත් දේ තමයි ඕනෙම රසක්. හුඟක් වෙලාවක් හපනකොට එකම කිරි රස තේනවා. ඕනෙම කැම. මොන චිත්ත රසක් වුණත් හුඟක් වෙලා හපාපයිනේ කිරි රස වෙනවා. ඕන පැණි රහක්. හපහපයින් කිරිරස වෙනවා. ඒ කිරිරස වෙනකන් හැදුව කවදාවත් ඩයබටික්ස් වෙන්නේ නැහැ. ඒකෙදි හොඳටම ෂුවර් එකක්. ඒක නිසා කියනවා ඒ දියවැඩියාව මොකෙන් නැත කරන්න පුළුවන් කියලා. මේ පැණි රස එනකොටම ගිල්ලොත් තමයි බඩට ගියොත් තමයි ඕක සුක්‍රෝස් වශයෙන් යන්නේ. නැත්තම් මෙහෙදිම ජීවලා ජීවවල පල්ලෙහාට ගියොත් යන්නේ නැහැ පල්ලෙහාට. ඒ නිසා ඕනම දෙයක එන්නකොටම සතියට ලක් කරොත් ඒක පිළිබඳව තියෙන භයානකමක් හෝ අතිරේක ලාභයක් මොනවාක්වත් වෙන්නේ නිවර්ණ කඩන්න පුළුවන්. මේකට කියනවා වය ලක්ෂණෝපට්ඨාන ඒකත්තම් කියලා මෙවගේ තියෙන මේ ධාතු ස්වභාවය දැක්කම ඒකේ පේන තියෙන මේ ක්ෂය වෙන, වැය වෙන චනික මරණයක් තමයි හැම දෙයකම තියෙන්නේ. එතින් ගියොත් එන්නේ අවචන්. ඒකට කියනවා විපස්සනානුකූලව නිවර්ණ දිහා බලන හැටි. ඊට පස්සේ කියනවා වස්සග්ගපට්ඨානේ නේකත්තං කියලා ආර්යයන් වහන්සේලා කාමච්ඡන්දේ දිහා බලන හැටි. උන්වහන්සේලාට තියෙන එක නිදහස් වීමේ මාර්ගයක් වශයෙන්. කාමච්ඡන්දේ දකින්න. ඒ නිසා දාන දෙන මට්ටමේදී අපි කාමච්ඡන්දේ අරිනකොට දානේ මාර්ගෙ ප්‍රතිස්ථාපනය කරනවා. චිත්ත භාවනා වශයෙන් කරන වෙලාවේදී ඒකාග්‍රතාවය ඇති වෙනකොට අරමුණ ඒකාග්‍ර වෙනකොට කාමච්ඡන්දේ ප්‍රහාණය කරනවා. එතකොට සිද්ධ වෙන්නේ මොකද්ද? පරිවෘත්තාණ කෙලස් පමණයි. විපස්සනා වෙදී ධාතු මනසිකාරයට යනකොට ක්ෂණික මරණය දකිනකොට ක්ෂණික චිත්ත ඒකාග්‍රතාව වෙනකොට කවදාවත් වෙන්නේ නැහැ කාමචන්. මේ වය ලක්ෂණ උපට්ඨානේ විපස්සනා යෝගාවචරයට වෙන එක. ඒකවලත් කාමචන්දය පිළිබඳව යම් කිසි පරිචයක් ආත්ම ශක්තියක් චිත්ත ශක්තියක් ඇති කර දෙයි. ආර්යයන් වහන්සේලාට ඊට වඩා වෙනස් ක්‍රමයකට බලන්න පුළුවන්. ඒ නිසා කාමච්ඡන්දය පිළිබඳව අපි සාකච්ඡා කළොත් සමථ යෝගාවචරයක් වශයෙන් අපි කියන්නේ කාමච්ඡන්දේ නම් වූ නීවරණ නැති කරන්නේ චිත්ත ඒකාග්‍රතාවය නම් වූ ධානාංගයෙන් කියලා කියනවා. සමථය ගැන කතා කරනවා. විපස්සනා ගැන කතා කරනකොට කියන්න තියෙන්නේ කාමච්ඡන්දේ නම් වූ නීවරණේ අපි නැති කරන්නේ වය ලක්ෂණප ဋ ාණේ කියන ධාවයන්ගේ ධාතුන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මය දැකීම. අනිත්‍ය දුකනාත්ම දකින්න කෙනාට අර කියන විදිහේ ඒකාග්‍රතාවයට එහා ගිය ගතියක් තියෙන ඕනම දෙයක් විනිවිද යන්න පුළුවන් ශක්තියක් තියෙනවා ඒ විනිවිද යන නිසා තමයි අස්පනා අපිට තියෙන ආනාපාන නැත්තම් පයේ තියෙනකොට ඒ පයේ ඇතිවෙනා වූ ඒ උණුසුම් සිසිල් ගති කම්පන චංචල ගති එහෙම නැත්නම් කනවක් කන වෙලාවක තමන්ට වැටහෙනේ රස එනත රූපයක් දකින්න වෙලාවේදී දකින්න රූපේ දකින්නයි කියලා මෙනෙහි කරනකොට කවදාහක්වත් ඒක හරියට මෙනෙහි කිරීම වෙනවනම් කාමච්ඡන්දේ ඉන්න බෑ. ඊට පස්සේ විනස්තාලයකට තමයි ආර්යයන් වහන්සේලා දකින්නේ විදිහට කාමච්ඡන්දේ පිළිබඳව කතා කරන්න ගියොත් ඕන තැනක තමන් බලන දෘෂ්ටි කෝණය හැටියට තමන්ගේ භාවනා ප්‍රතිපදාව දියුණු වෙලා තියෙන හැටි හැටියට කාමච්ඡන්දේ පිළිබඳ විවිධ අර්ථකථන දෙනවා. ඒ නිසා කවදාහකවත් කාමච්ඡන්දේට ස්ථිරසාර නিত্য අර්ථකථනයක් නැහැ. ඒකත් අනිත්‍යයි. ඒ නිසා අපිට කාමච්ඡන්දය පිළිබඳව දකින්නකොටම බය වෙන්න දෙයක් නැත්තේ නෑ. අපි ලැහැත්ති වෙන්න ඕනේ. ඔය යකාවේ කියන තරම් කළු පාට නෑ. ඕකට හොඳට මෝන කියලා කතා කරන්න පුළුවන් නම් ඒ යකා දවසක අපිට බිම දාගන්න පුළුවන් වුණොත් ඒක පල්ලවෙනිම මාර සේනාව. බිම දාගත්ත වෙනවා. හැබැයි ඒ ධ්‍යාන විපස්සනා වශයෙන් මේ කාමච්ඡන්ද බිම තැබීම ස්ථිරකාර එකක් නෙවෙයි. අපේ චිත්ත ශක්තිය වැඩි කිරීමට වෙන తాවකාලික දෙයක්. මෙන්න මේ විදිහට විපස්සනාවෙන් කාමච්ඡන්දේ වට වට එහෙම නැත්නම් මෙලහීන කර කර කටයුතු කරන එකට ඔය ඉවුරුනේ පන්දිස්සාංශ කියන්නේ බොක්සින් ගේම් එකකදී ඒ ප්‍රතිමල්ලවයට දකින දකින වෙරාවේ ගහලා ගහලා ගහලා ගහලා හිම්බත් කරනවා මිනිස්සු විහිල්කගා බලන ඉන්නවා නමුත් මෙතන යන්නේ මාරාන්තික සත්මක් යන්නේ අන්තිමට ගිහිලා ගිහිලා හිම්බත් වෙච්ච ලාවේ නොකවුට් එකක් දීපුවාම 10ට ගන්න එකන් එන්නේ. එදාට තරහේ තීන්දුවයි. අන්න ඕක තමයි මාර්ග ඥානදී සිද්ධ වෙන්නේ. මාර්ග ඥානදර හිම්බත් කරගෙන කරගෙන කරගෙන ජයගත්ත කෙනා උද්දට නිලයක් බලලා එකක් කනපුවාම ආය නැගිටින්න බැරි වෙන්න වැඩනවා. අන්න එදාට කාමච්ඡන්දේ බලන්නේ අර දානි දෙන කෙනා කාමච්ඡන්දේ අයින් කරන බැල්මෙන් නෙවෙයි. ධානයකදී ඇති වෙච්ච ඒකාග්‍රතාවයෙන් කාමච්ඡන්දේ බලනවා නෙවෙයි. වයලක්කනෝ ප ဋ ාණයෙන් බලනවා නෙවෙයි. ආර්යයන් වහන්සේලා බලන ඒ සම්පූර්ණයෙන්ම ආපහු නොයන තාලට කඩා ගන්න පුළුවන් ශක්තියකින් බලන්න පුළුවන්. එසා කාමච්ඡන්දේ පිළිබඳව සාමාන්‍ය පොතකින් බැලුවොත් ඕන වෙලාවක 90කට වැඩිය රචනාවල් විස්තර වෙලා තියෙන්නේ දාහණයට සම්බන්ධ කාමච්ඡන්දයයි ධ්‍යානයට සම්බන්ධ කාමච්ඡන්දය විතරයි. විපස්සනාවට සම්බන්ධ වෙච්ච වයලක්ඛනෝපත්ථානේ එකත්තං කියන ඒ ක්ෂණික සමාධියෙන් කොහොමද මේ කාමච්ඡන්දේ කපන්නේ කියන එක බුද්ධ ධර්ම නෙවෙයි කියලා තරම් කියන තරම්. ඕකනේ මේ බුදුහාමුදුරුවෝ කිය. ඕකම දෙයක් අපේ පොත්වල නැහැ කියලා හරියට රණ්ඩු. ඒකට අවශ්‍යයි මේ ධ්‍යාන භාවනා අවශ්‍යයි, අර්පණා සමාධියක් අවශ්‍යයි. කොහොමද මෙච්චර මේ කෙලෙස් සහිත ලෝකේ එදිනදා වැඩ කරන ගමන් ගියේ වගේ පුළුවන් දොම කාමච්ඡන්දයත් යට කරන්න කියලා හරියට ආඩපාලි කියන කතාවක්. නමුත් ඒකෙන් තමයි පැහැදිලිව පේන්න තියෙන්නේ ඒ ඇත්තෝ ඒක කරලා නැති නිසා ඒ ඇත්තන්ට එම සැක හිතන එක සාධාරණයි. අපිට තියෙන අනුකම්පා කරන එකයි. ඒකට උත්තර දෙන්න යන්න නරක උත්තර දෙන්න ගියොත් නිකං අර හපාගෙන ඉන්න බල්ලෙකුට හැප්පුණා වගේ නිකං අවශ්‍යන බලුපරයක් විතරයි ඉතුරු වෙන්නේ. අපිට කරන්න තියෙන හරිය ඇත්ත. ඕගොල්ලන් කියනවා කාමච්ඡන්දේ දුරු කිරීමේ දාන ක්‍රමයේ තියෙන දිගට කරගෙන යන්න අපේ කිසි විරුද්ධ භාවයක් නැහැ ඒක ධාර්මිකයි. ඒ වගේම සමත භාවනා කළා කාමච්ඡන්දේ යටපත් කරන්න පුළුවන් ඒක සාධාරණයි. නමුත් මේ බය ලක්ෂණෝපත්ථානය කියන අනිත්‍ය දුක්ඛ අනාත්මදී ලක්ෂණ භාර්ගයෙන් කර්මස්තන්ඩය යට කිරීම කියන එක පිටර බුදුරජාණන් වහන්සේ ලෝකෙට එකතු කරපු තවත් දර්ශනාපණ විදයක් නෑ. ඒ මොකද ওই බුදුරජාණන් පහළ වෙන්නේ ඉස්සරත් අර කලින් දෙක තිබුණා. ධානී මේ කාමාසාව දුරු කිරීම ප්‍රතිපදාවක් වශයෙන් ඉදත් තිබුණා. ධ්‍යාන මාර්ගයෙන් දුරු කිරීමක් තිබුණා. බුදුරජාණන් වහන්සේ එකතු කරපු එකම දේ තමයි මේ පය ලක්ෂණෝපට්ඨාන ඒකක්ඛණ්ඩය. මේක හරීම සෙල්ලක්කාර දෙයක්. ඒ මොකද කාමච්ඡන්දෙට එන්න ආරිනවා. බය නැහැ. ඒකට එනවට බය නැහැ. ඒ එනකොට මෙන්න නැති කාමච්ඡන්දෙමට ආවා කියලා දැනගන්න. ආපුහම ආපු බව දැනගන්න. ගියාම ගිය බව දැනගන්න. ආන්නේ විදිහට කාමච්ඡන්දෙ පිළිබඳ සතිය පිහිටවීමේ. ප්‍රමිනිච්ච කාමච්ඡන්දේ කියලා. හොඳටම තේරෙනවා කාමච්ඡන්දේ නැතුව නම් කවදාවත් නිවන් ලබන්න බෑ කියලා. අත්‍යවශ්‍ය අංගයක් තියෙන කාමච්ඡන්දය. නිසා යම් ආකාරයකින් කාමච්ඡන්දය සංසාරයට බැඳ තැබීම සඳහා පාශයක් වෙනවද? ඒ ප්‍රමාණයම කාමච්ඡන්දය ගැන දැන ගැනීම නිවනට මාර්ගයක්. කියන නැත්තම් කාමච්ඡන්දය දුරු කිරීමමයි මේ නිස්සරණය කියලා කියන්නේ. නෙක්ඛම්මය කියලා කියන්නේ. ඒක නිසා ඒ කාමච්ඡන්දය පිළිබඳව මේ දක්වන දර්ශනවල විවිධ කෙනා විවිධ දේවල් කරද. ඒ නිසා මතක් කරනවා මේ විපස්සනා භාවනා කරන ඇත්තෝ. එහෙනම් විපස්සනාවෙන් කාමේ වය ලක්ෂණෝපත්ථානේ එකත්තම් කියන විදිහට කාමච්ඡන්දේ දැක් ගන්න පුළුවන් ඇත්තෝ. කරුණාකර මේ දාන ආදී වැඩ නිසා කාලේ නැස්ති කරන්න එපයි කියලා. විපස්සනා කරන වෙලාවේදී දාන කතා කතා කරන්න ගන්න එපා ඔළුවට. ඒක එතකොට ක්ලේශයක් වෙනවා. විපස්සනා කරන වෙලාවේදී මට ධ්‍යාන නැහැ කියලා පශ්චාත්තාප වෙන්නට ඒක ක්ලේශයක් වෙනවා. අපි දැනගන්න ඕනේ දැන් අපිට තියෙන කාමච්ඡන්දයත් එක්ක මූණට මූණ දාලා වැඩ කරන එකයි අවශ්‍යතාවය ආරක නැහැ මේක නැහැ කියලා අනන්ත නරකයි. අපිට මේ වගේ කරන්න බැරි වෙලාවල් වල අපි දාන මාර්ගෙමුත් මේක කරන්න ලෑස්ති වෙනවා. පහසුකම් නැති වෙලාවට ධ්‍යාන මාර්ගෙමුත් කරන්න. නමුත් විපස්සනා වේලියට ආවට පස්සේ මේ මූණට මූණ දාලා සටන් කරන වෙලාවේදී මේ වෙලාව නාස්ති කරන්න නරකයි අනික් වැඩ සඳහා. ඒ නිසා යෝගාවචරය විපස්සනා යෝගාවචරය තමන්ගේ චර්යාව, තමන්ගේ දින කාලසටහන අනුන්මට ආරයා කියනවා මෙයා කියනවා කියලා වෙනස් කරන්න ගිහිල්ලා වැටුණට කවුරුත් වගේ කියන්නේ නැහැ. ඒ පුදුල විශාල ඥානයකින් මේකේ භයානක සංසාර භයානකම දැනගෙන හරියට කරන පිංකම් පවා, අහන බණ පවා, කියවන බණ පොත් පවා හරියටම තේරුම් ගන්න ඕනේ විපස්සනාවට ධෛර්යයක්. විපස්සනාට කුළු ගැනීමක් වෙනවනම් ඒකාන්තයෙන්ම අපිට අර ඉදිරියට යන්න ගැම්මක් වෙනවා. එහෙම නැත්නම් අපි කරකවල අතහැරියා වගේ මේ විදිහට කිරුවොත් එහෙම කවුරුත් දන් දෙන එකක් නැහැ. මෙහෙම කිරුවොත් එහෙම මෙහෙම වෙන්නේ කියලා নানা ප්‍රකාර මම දැන මම විතර බැනුම් අහලා නැහැ ওই ප්‍රශ්නේදී කවුරක්වත්. මොකද මේ පොඩි කාලේ ඉඳලා මම ගතියක් තිබුණා ඒ සාමාන්‍ය ලාමක කුසල් වලට යනකොට ඇදිලා යන්නේ නැති ගතිය. ඉතින් ඒක සමහරවිට පේනවා කට්ටිය. හරියටම අහන ප්‍රශ්න ආපුවම මමත් අර මෝඩකමට උත්තර දෙනවා. දුන්නාට පස්සේ මට මතක ඒ දවසක හැන්දෑවේ 9 මාට විතර වෙන්න තිබි සාකච්ඡා පටන් ගත්තේ පාන්දර දෙකමාර වෙනකම්. ඒ වෙලාවට විභාග ඉවරයි නිකන් අර යුනිවර්සිටි හිතන්නේ අනිවාර්ය දෙනවා කියලා වෙලාවල් තියෙන්නේ. ඉතින් දිග්ගට කයිවා පුතියේ පාන්දර වෙනකම් මේ විදිහට ওই වැඩ වලින් වැඩක් නැහැ කරනවා නම් කරන්න තියෙන්නේ මේකමයි කියලා මගේ අදහස. අනික දෙගන්නේ මේ ආගම රැකෙන්න ඕනේ, චාරිත්‍ර රැකෙන්න ඕනේ, මෙවුවා කරෙන්න ඕනේ, මේ පින්කම් කරෙන්න ඕනේ. දිගට යනවා. ඉතින් මේකදී මම මෙහෙම මම යති මෙහෙම වැරදුනාට මම කියන්නේ මේවා ඉතින් පටලවෙන්න යන්න එපා. හොඳට තේරුම් ගන්න ඕනේ නීවරණයන් දුරු කිරීමේ ක්‍රම හතරක් අපේ ශාසනයේ තියෙනවා. ඔය එකක්ම නෙවෙයි. දාන දීමත් එකක්. ඊට වැඩිය ලොකුයි ධානයකින් අයින් කරන එක. ඊට වැඩිය ලොකුයි අනිත් සුඛනාත් වශයෙන් විපස්සනා වශයෙන් කරන එක. වෙන විදිහට කියනවා ක්ෂණික සමාධියක් ඇති කරගැනීමේ තියෙන දක්ෂකම. එතකොට විතරයි අවසාන වශයෙන් අර ආර්යයන් වහන්සේලා විසින් අත්දකින අවසාන මේ නීවරණයන් පිළිබඳව පරිසමාප්තාර්ථය ගන්න පුළුවන්. කවවම කවදාකවත් ඒ සමත නිමිත්ත උප්පත්තාන ඒකත්තන් කියන එකෙන් නැත්නම් සමත නිමිත්ත මුදුන්පත් කර ගැනීම ලැබෙන ඒකාත්ම භාවයෙන් ඒක ඒ මේ චිත්ත ඒකාග්‍ර භාවයෙන් ඇති කරගන්න නීවරණයන් පහ කිරීම කවදාවත් ඉස්තිර නැහැ. කවදාවත් ඒක නිෂ්ඨාවක් නෙවෙයි. කළ යුත්තේ නම් වය ලක්ෂණ උප ဋ ාණේ එකක් නම් ධර්මයාගේ කය වය දෙක දැකීමි ඒ තුලින් නිවන දුරු මේ නිවර්ණ දුරු කරගෙන මේ කමේ පාල කිරීම. ඒ නිසා තනි තනි මේ මොකක්ද කියන්නේ තනි කඟ වේනගේ අඟ වාගේ තනි සසනක් මෙතන තියෙනවා. බෙදා හදා ගන්න ගිය ගමන් අපි ඒකාන්තෙමර ලාමක ක්‍රමවලට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ භාවනා කරගෙන කරගෙන යනකොට නම් මේ බණ ඇහෙනකොට නම් තේරෙනවා මේ වගේ අපි දැඩි අදිෂ්ඨාන පූර්වකව හරියට කලියුත්තර කලියුත්ත දැනගෙන ගියොත් අපිට බොහොම ලේසි. එහෙම නැතු අර කාමච්ඡන්දයට බරව ඒ යුතුයකම් මේ වගකීම් එම ඔක්කොම දාගත්තොත් අපිට ඒක නීයානා වර්ණයක් වඩටපත් වෙනවා. ඒ නිසා කොයි වෙලාවෙ කෝක කරන්න ඕනද කියන එක කල්ලාතෝ තීන්දුව කරන්න බෑ. අපි හැම වෙලාවට ඊට අදාළ ඥානෙ ඒ වෙලාවට පහල කරගන්න එළඹ සිටි தත්ත්වයේ පිළිබඳ සතිය පිහිටවා ගන්න පටන් අරගත්තොත් කාමච්ඡන්දේ බොහොම හොඳ අපිට අභ්‍යාසයක් ලබා දෙනවා. ප්‍රශ්න පත්‍රයක් ලබා දෙනවා. ඒ නිසා කාමච්ඡන්දේට ක්‍රියා කරන ආකාරය අනුව අපේ ප්‍රගමණය හොඳට දැක ගන්න පුළුවන්. මොකද කාමච්ඡන්දේ නිතරම බැට දෙමින් පහර දෙමින් තියෙන දෙයක්. ආහනේ පහර දෙන දේ අපිව පරීක්ෂා කරන්න ආපු දෙයක්. අපේ ಗುಣ, අපේ හැකියාවන් පරීක්ෂා කරන්න ආපු දෙයක් මිස ඒකට බය වෙලා ඒක නොදකින් ඒක නොපතන් කියලා යන්න පටන් අරගත්තොත් අපි පරීක්ෂණය මග ඇරියා වෙනවා. ඒ නිසා කාමච්ඡන්දේ පිළිබඳව මේ හතර ආකාරයෙන්ම දැනගෙන දිගින් දිගට දිගින් දිගට කටයුතු කරුවොත් අපි කරන කුසල් හැමදාම අදි කුසලයක් බාටපත් වෙයි. දානයක් දුන්නත් අපි දාන දෙන්නේ දැන් අන්නර විපස්සනා ස්වරූපයෙන් දැනගෙන කරන දානය පිළිබඳ සතුටුමත් වීම ගැන තමයි අපේ ලොකු පින තියෙන්නේ. තමත භාවනාවක් කළත් ඒ සමත භාවනාදී ඇතිවෙනා වූ නීවරණයන්ගේ තොර தත්ත්වය නීවරණයන්ගෙන් තොර தත්ත්වයක් බව දැනගැනීමේ දක්ෂකමයි අපිට තියෙන්නේ. තොර වෙච්ච බවෙන් ඇති සතුට බුද්ධි විඳගෙන නිත්‍ය ධම්ම සුඛේ විහෙරණ එක නෙවෙයි. ඒක ට්‍රැප් එකක්. ඒක පාසයක්. ඒ පාසය ගන්න නැතුව මට කාමච්ඡන්දේ දැන් නැහැ. ඒක නැති කරගත්තේ මම සමත ක්‍රමයකට. දැන් කාමච්ඡන්දේ නැහැ කියලා හොඳට දන්නවනම් සමතේ දිගේ තව ඉස්සරහට ගිහිල්ලා අවශ්‍ය කරන්නා වූ ඒ ධ්‍යාන තත්ත්ව ලබා ගැනීමත් අපහසු නෑ. ඒ නිසා කාමච්ඡන්දේ නිදහස් වීම දක්වලා තියෙන්නේ ණයකින් නිදහස් වෙනවා වගේ කියලා. කියන්නේ කාම ආශාව කියන්නේ ණයක්. කාම සේවනය කියලා කියන්නේ ණයක්. ඒක දඩයක්. ඒක සිපිරිකයක්. ඒක ලෙඩක්. ආන්නේ ලෙඩෙන් අතහරුවාට පස්සේ අනික් කට්ටිය අපිට ලෙඩ දාන්න හදනවා. මොකද මේ ලෙඩ දාගන්නේ නැත්තේ කියලා. කසාද ප්‍රතිනේත් කට්ටියන් අහන මොකද බඳින්නේ නැත්තේ කියලා. හරි අධිකාර මාත්‍යයෙන් අහුවා ටෙලිවිෂන් එකේදී මම බැලුවේ නෑ මහත්ය විවාහ වෙලා නැද නෑ. ඇයි මහත්ය විවාහ වෙන්නේ නැත්තේ කියලා. ඒවා මහත්යෝ මහත්ය හිරේ වැටෙන්න කැමතිද කියලා. නෑ කිව්වා. මහත්යෝ කසාදෙට අපේ සිංහලෙන් කියන්නේ හිරයක් ගන්නවා කියන එක. මම හිරේ වැටෙන්න කැමති නෑ කිව්වා. ඉතින් ඒක අනික් කටට වෙන්නේ ඇහි කටු වෙනින්නවා. මොකද මේ අනික් මිනිස්සු මම වගේ කුෂ්ඨ රෝග හදාගන්නේ නැත්තේ මොකද ලෙඩ දාගන්නේ නැත්තේ කියලා ඒ නිසා මම අවුරුදු 26 ඉඳලා 36 දක්වා ගත කරපු කාලේ ওই ප්‍රශ්නෙට මම උත්තර දීලා ප්‍රදේශියා බලනකොට මට ලේසිම වැඩේ වුණේ කොණ්ඩේ වවාගත්තම රැවුල වවාගත්ත නැබලකට එනකම් කොණ්ඩේ වවාගත්ත දිගටම දීලා නිකම්ම නිකම් මොලේ නරක වෙච්ච මිනිස්සුක වගේ තමයි ඉතියි එහෙම නැත්තම් මේ ප්‍රශ්නට උත්තර දීලා බේරන්න බෑ මොකද කාමච්ඡන්දේ ඉන්නේ නැත්තඳ අනික්කත්‍ය කාමච්ඡන්දයෙන් ගැලවෙන්න කටයුතු කරනවා කියන එක මහ භයානක ත්‍ස්තවාදී වැඩක් වගේ පේනවා. ඔය පාකිස්තානයේ කාලයක් තිබුණලු නැදන ඇෆ්ගනිස්තානයෙන් ආපු පුරුද්දක් වෙන්නේ නැති සෑම කෙනාම ඒ මද්ද්‍රව්‍ය බොන්න ඕනේ. ඒකට හැමදාම gadu kuda බොනවමයි. ඒක ජාතික චාරිත්‍රයක්. කවුරු හරි බොන්න නැත්නම් ඉර ගෙදරට දානවලු පිස්සු කියලා. ඒ වගේ තමයි මේ ලෝකේ හැම කෙනාගේම ගහගෙන තමනුත් ගහ ගන්න ලෝකයක්. ඉතින් මේකෙන් ගැලවෙන්න හදන කෙනා ගඟ දිගේ ඉහට පිනන කෙනෙක් වගේ. එනිසා යෝගාවචර චරිතය වැඳිය යුතුයි. ඒ මොකද තාමත් ඉන්නේ මේ කාම භෝගී පුද්ගලයොත් එක. තාමත් මේ අගාරික පුද්ගලයොත් එක්ක ඉන්නේ. ආන්නේම ඉන්න ගමන් ඒ ගොඩක් නැහැ මේ ගොඩක් නැහැ. එළෝ මෙළෝ දෙක තියෙන අතරමැද මේ කාමච්ඡන්දය වගේ තාමත්ම ගැඹුරු ධර්මත් එක්ක මේ පුංචි සතිය කියන උපකරණය ළඟ තියාගෙන මේ කරන සටන ඇත්තටම වැළිය යුත්තක්. ඒ නිසා අපි සුකසාන්ද පවක් කියලා කියන්නේ බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා. මෙවැනි පිරිසක් දකිනවා නම් මොන්න තරම් සතුටු වෙයිද? පුළුවන් ගමනක්ද මේ යන්නේ? තෝලියක් කියලා ගමනක ඉහළට යන්න වගේ විශාල ධෛර්යයක් ඇති කරගෙන නම්බුවක් ලබාගෙන සාභයක් සත්කාරයක් බලාගෙන නෙවෙයි. ආහන්නේ වගේ ගමනක අපි ඇදලා ඉන්නවා කියලා අපි පුළුවන් තරම් චිත්ත ශක්තිය ඇති කරගන්න. ඇති කරගෙන බලනකොට අර විද්‍යාව මරන්න මේ සරුවචනාංශයේ දේශනා කළ තියෙනවා මේ වගේ ශක්තියකින් කටයුතු කරනවා නම් මහණෙනි හිමාලය කන්දෙන් බලට පලන්න පුළුවන් දෙකට මේ වගේ මේ පහත් උතුච්ච වූ අවිද්‍යාව මොකද්ද කියලා අහලා ඉතරම් දැඩි අධිෂ්ඨාන ශක්තියකින් තමන් ගත්ත මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ධර්ම වඩනකොට ඉත්තා ගන්න බැරි දේවල් කරදරයි. එතකොට අවිද්‍යාව නීවරණ කියව බොහෝම පුංචි දේවල් බාටපත් වෙනවා. ඒක සඳහා අපි සද්දන්ත කුලේ ඇටෙක්ගේ වීර්ය ගන්න ඕනේ. කැටකිරිල්ලක් වගේ වෙන වෙන හිතකින් කරන්න බෑ. වෙන වෙන්න ගියොත් නීවරණ ලොකු වෙනවා. අපි සද්දන්ත කුලේ ඇටෙක්ගේ බලනකොට නීවරණ නිකන් බටබඳුරක් වගේ පුංචි වෙනවා. ආන්නේ බලන්නේ යන්න නම් මම පැහැදිලිව ප්‍රකාශ කරන කවදාහකවත් දාහනකින් ඇති වෙන ශක්තිය නීවරණ පොඩි කරන්න බෑ. ඒ වගේම ධ්‍යානකින් ඇති වෙන ඒකාග්‍රතාවයෙන් නීවරණ පොඩි කරන්න බෑ. නීවරණ පොඩි කරන්න අනිවාර්යයෙන්ම තමන්ගේ ඉදිරිපත් වෙන දේ තුල ධාතු මනස්කාරේ ක්ෂණික සමාධිය ක්ෂණ වශයෙන් බිනිබිනි යන ගතිය නැත්නම් ක්ෂණික මරණය දැක්කා නම් ඒක ඒකාන්තම නීවරණයෙන්ද ප්‍රධාන උත්තරයක් බාටපත් වෙනවා ඉතින් එහෙම මේ සියලු දෙනාටම ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරමි. අද තේ නියමිත ධර්ම දේශනාව මෙතනින් නැතර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මේක පිළිබඳව වුණත් තව මේ අතර මේක ජීවන පිළිබඳව කාමච්ඡන්දේ ගැනම ඉගෙන ගන්නකොටත් නිවන පිළිබඳ පොඩි පොදු මේ සැලකීමක් සිද්ධ වෙනවා. නමුත් ඒ අතරමැද ඉතින් අර ව්‍යාපාද සීල මිද්ද ආදී වශයෙන් මාතෘකාවේ විචත් විචිත්‍රත්වයක් තියෙනවා. ඒ නිසා මම හිතනවා අපි තව ටිකක් වෙලා ගන්න වෙයි. ලැබෙන පාරත් ඒ අර කාමච්ඡන්දය ගැනම ඉගෙන ගන්න. ඒ අතරමැද ඊවර්ණ ධර්මත් එකින් එක කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අර මෙතෙක් කල් කරගෙන ගිය පාරෙම තමයි ඉදිරියට යනවා නම් මේක අල්ලගෙන යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් එහෙමනම් මේ බණක් විතරක් අහුවට බොහොම අමාරුයි. මොකද්ද මේ කියන්නේ කොහෙද කියලා තේරුම් අරගන්න. ඒ නිසා මම මගේ මගේ නිරීක්ෂණය තමයි එකම පිරිසක් එක එකම සූත්‍රයක් ගන්න බොහෝම ඇතුළට යනවා නම් එන්නේ එන්නේ එන්නේ යම්රකට යන්න පුළුවන් ඒ නිසා සතුට වෙන ඇති මාස තුනක් වින්න හම් වෙච්ච එක ගැන කියලා. ඒක මම වාචිත තියාගන්න යන්නේ නැහැ. නමුත් කියන්න හදන්නේ මේ ගත්ත ගැම්ම කඩා ගන්න එපා. කඩලා ඉවරනට පස්සේ ආයසරයක් ඉතින් වැටුණට පස්සේ ආයතනයි කියලා කියන්න බෑ. හම් වෙච්ච වෙලාවේදී ඒක ලාමක දේවල් වලට ගනුදෙනු කරන්න යන්න එපා. හෙට්ටු කරන්න යන්න එපා. හෙට්ටු කරන තු යන්න ගියොත් Tamange මාර වැරදිච්ච ඒවා හරි කියවා ශක්තිය ගන්න ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැතුව නම් ඉතින් වෙන ක්‍රමයක් මන් නම් දන්නේ නැහැ. ඒක නිසා මේ මෙතෙක් වෙලා අපි ඉදිරිපත් කරපු අදහස් පිළිබඳව කීයසු කළ යුතු දෙයක් තියෙනවා නම් අපි ඒකට අහුම්කන් දීලා නැත්නම් අපි චාරිත්‍රානුකූලව දෙවියන් පින් දීමේ ඥාතින් සීපත් කර ගැනීම පරමාර්ථ සීපත් කර ගැනීමෙන් අපේ දේශන ශ්‍රවණ සැසිවාරය સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා. වගේම මතක් කරන්න ඕනේ මේ අටසිල් සමාදන් වෙලා ඉන්නේ නැත්තෝ එහෙනම් මේ මේ වෙලාවට ක්‍රියාත්මක වෙන භාවනා ඉදලා ඉන්නේ නැත්තඳ මේ පොදුවේ කියන්න පුළුවන් දැන් භාවනා කාලේ පැයකට වැඩි වැඩි කරන්න වෙලා තියෙනවා ඒක නිසා හැම කෙනෙක්ම කාලසටහන වශයෙන් උදේ 6ට වෙනකොට පහමාරට විතර ඉන්න පුළුවන් නම් අපිට වැඩිපුර උදේ පාන්දර වෙලාවක් ගන්න පුළුවන් ඒක මම දන්නේ මේ කාලසටහන සකස් කිරීමත් හොඳයි කියලා නමුත් සම්මුඛ පරීක්ෂණ කරනකොට පේනවා මිටෝජි ටික වෙලාවක් ඉන්න දෙන්න වෙලා තියෙනවා. දෙවෙනි එක 9ට වාඩි වෙච්චාම ඒක 10ට ඉවර කරන්නේ නැතුව 10 මාර 11 වෙනකන් දිගටම යන්න දෙන්න වෙනවා. ඊට පස්සේ දෙක තුන නම් කොහොම ගියාවයි මොකද ඒක ටිකක් අමාරුවෙන් අල්ලන්න ඕන එක. ඊට පස්සේ වාඩි වෙන වාඩි වෙනලත් ඊගාට දෙන සක්මන ගැන හිතන්නේ නැතුව දිගට යන්න ඕනේ නිසා යම් කිසි කෙනෙකුට ඉන්න බැරුව පිට වෙන්න වෙනවා නම් අනික් අයට බාධාවක් නොවන විදිහට කිට්ටුවක සද්ද කරන්නේ නැතුව පැයක වෙලාව මදි ලොකයක් දැන් පේන්න තියෙනවා. ඒ වගේ මේක වැඩ ගන්න පුළුවන් පිරිසකුත් ඉන්න නිසා භාවනා කාලේ පොඩ්ඩක් වැඩි කරන්න ඒක ලෙවල්ලා අර දෙපැත්තෙන් කාලේ හොයා ගන්න වෙනවා. ඒ වගේම ධර්ම සාකච්ඡා ධර්ම දේශනා පුළුවන් තරම් අඩු වුණාට ඒක ප්‍රශ්නයක් නෑ. දැන් තියෙන දැනුම හොඳටම ඇති. නමුත් ඒකෙන් මම ඒක කපලා දාන්න උත්සාහ කරනවා නෙවෙයි. අපි මුල් මුල් දවස්වල වගේ මූලික හඳුන්වාදී මොනවාක්වත් කරන්න යන්න ඕනේ නෑ. කවුරු හරි අලුතෙන් එනවනම් ඒකට මට වෙනම වෙලා ගන්න පුළුවන් එහෙට ගිහිල්ලා මෙතෙන්දී හඳුන්වා දීම මේ අලුත් කිරීම නැතුව ආපු වේගය මේක ඇති කර ගන්න ඕනේ. ඒක නිසා අපි හෙටත් අටහමාර නවමාර නැත්නම් අටහමාර 10මාර සර්ම සාකච්ඡාව පවත්වනවා. ඊට පස්සේ දවසේ සිකුරාදා අවසාන දවසේ සිකුරාදාත් අපි සතිපට්ඨාන ධර්ම දේශනා පවත්වනවා. අනිත් එක මෙතෙක් කමඨහං සුද්ධ කරනකොට මම සාමාන්‍යයෙන් හැම කෙනත් එක්කම පළවෙනි දෙවෙනි කමඨාන් සුද්ධ ක්‍රමසාරේ සවිස්තරව කෙරුවා. නමුත් හැම කෙනාම ඊට පස්සේ මේ දවස් දෙක ඇතුළත දවස් හැරයක්වත් මට හම්බෙන්න අවශ්‍යයි. ඒ නිසා පුළුවන් තරම් වරුද්දක් තියෙනවා. මොකද හැම කෙනෙක්ම මේ පිටි සටහනක් ලියාගෙන ඉන්න ගතියක් තියෙනවා. ඒ සටහන ලියන්න ඉස්සෙල්ලා මේ කොලේ කියවන්න ඕන. කොලේ කියවල මේ කොල තියෙනවා නේද? සිංහලෙන් තියෙනවා, ඉංග්‍රීසියෙන් තියෙනවා. ඒක මගේ නෙවෙයි මගේ ගුරු දෙවියන් වහන්සේගේ වෙලා. මේ විදිහට බලලා පුළුවන් තරම් කෙටි කරගෙන ඉන්න ඒ අලගිය මුලගේ විස්තර මුකුත් ඕන කමක් නැහැ. මෙන්න කර්මස්ථානේ මෙන්න මම මෙනේ කිව්වේ මෙහෙමයි වැටුනේ. ආනේ ක්‍රමයට යනවා නම් බොහොම ඉක්මනට අනික් කට්ටියට වෙලාව සපයන්න පුළුවන්. එතකොට මට විවේක තියෙන නිසා හුඟක් වෙලාවට මට අර දෙක තුන පරියන්කේ එහාට මට මෙහෙට එන්න හම්බ වෙන්නේ නමුත් එහෙම අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. දැන් Taman දන්නවා ඉතින් අර එකිනෙකාගේ විවේකයට ගරු කිරීම ඒ වගේම එකිනෙකාගේ හිමීට වැඩ කරන කතියට ගරු කිරීම එළියදිත් පේන්න ඕනේ අතුලදිත් පේන්න ඕනේ. මේකට <clears throat> තමයි අර අපි දවස් 3-4ක් හරි කරන ආපු ගැම්ම හොඳ ජවාදීක කරගන්න පුළුවන් වෙයි. ඒක මට හිතෙනවා මතක් කරන්න. ඒ නිසා පුළු පුළුවන් අය විශේෂයෙන්ම පාමාට විතර මේ ශාලාව ආලෝකවත් කරලා වැඩ කරන්න කවුරු හරි ඉදිරියපත් වෙනවනම් එන කට්ටියට කරතයි මම ඇත්තටම සතුටුයි මේකේ ඉන්න කට්ටිය දොරවල් අතර වහනකොට බොහොම විවේකීව කරනවා සමහරුන්ගේ තාම තියෙනවා ඒ ගතිය පොඩ්ඩක් සැලකනවා මදි ගතියක් අර ඇතුල් වෙනකොට පිට වෙනකොට ඒක අත්තරදි වෙන්නේ නැති එකට අපි හිතන දොස් කියන්නේ නරකයි. නමුත් මේකත් වැඩි නිකන් ශල්‍යාකාරයකට ඇතුල් වෙනාසේ බුදුහාමුදුර වැඩ ඉන්න ගඳකිලියකට ඇතුල් වෙනාසේ ගෞරවය තියෙනවා. හැම යෝගාවචරයකටම රහතන් වහන්සේ කෙනෙකුට වගේ සලකනවා. එහෙම නැති වුණොත් එහෙම අර එකිනෙකා කෙරෙහි මේ අනවශ්‍ය හිතවිලි පහළ වෙන්න ඉඩ දෙන එක ගෞරවය දිගට දිගට යනවා. ඒ වගේම සංඝයා වහන්සේලා කෙරෙහි පුළුවන් තරම් ගෞරව කටයුතු කටයුතු කරන්න අපි කවුරු එක්කද ආශ්‍රය කරන්න කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා බුල්ලුවන් තරම් හැම කෙනෙකුටම මේ කොහොම ලොකු ගෞරවයක් දෙනකොට පූජා පුදන කෙනාට තමන්ට නැවත පුදුවි ලැබෙනවා වගේ තමන්ගේ தත්ත්වෙත් තිස් වෙනවා. ඒක මේ භාවනා ශාලාවට සලකන්න ඕනේ. මේකට මේ මොකද්ද කියන්නේ සල්්‍යාකාරයකට වගේ බුදුන් වැඩ ඉන්න තැනකට වගේ සලකන කටයුතු කරන්න ඕනේ. එතකොට ඕන කෙනෙකුට ඉඳ ගන්න පුළුවන්, ඕන කෙනෙකුට සක්මන් කරන්න පුළුවන්, පටලවිලක් එන්නේ නැහැ. ඒ නිසා 10ට කරන 9ට කරන එක 10 මාර වෙන එක උගව දෙනෙක් දැනටමත් කරගෙන යනවා. හැන්දෑවෙත් තුනෙන් පස්සේ වාඩි වුණාට පස්සේ ඒක දිගටම කරගෙන යන්න පුළුවන් තරම්. එහෙම මේ ඒකෙන් ප්‍රශ්නයක් කාට හරි මොනවා හරි කීවිතියක් තියනවාද මම දැන මම දැකපු අත්දැකීමක් අනුව මම මේ මතක් කරේ. එකඟ දෝ නැද්දෝ හරි එහෙමනම් අපි මේ ධර්ම දේශනාවේ අවසානයේ දකින්න බලාපොරොත්තු වෙනවා ගාථා සජ්ජායනා කළ සියලු දෙනාම එකතුව මේ රැස් කරගන්න ලද උතුම් පින මේ දේවල් ආරක්ෂා කරන අපිට මේ රටෙහි චෝර කරපු සෑම සීලම පේන නොපෙන සියලු දෙනාම සාදු කියලා අනුමෝදන් වෙත්වා කියලා හිත සාදර කරගන්න. ඒ වගේම අපේ නෑදෑයින් ඉන්න ඇත්තෝ නැති ඇත්තෝ සියලු දෙනාවත් මේ පින දැක සාදු කියලා අනුමෝදන් වෙත්වා. අපිටත් මේ යන පාර තවත් ශක්තියකින් ධෛර්යයෙන් බලයෙන් යනු මිස ආපස්සට එන විදිහේ අසුරක් හෝ වෙන ධර්මතාවකින් තොරව බාධක ධර්ම දුරු වෙලා හැකි ඉක්මනින් මේ කටයුතු සාක්ෂාත් කරගන්න අපිට මේ කුසලයේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණේ වගේ භාවනාමය කුසල හේතු වේවා කියන අදහස තියාගෙන සියලු දෙනාම එත්තාවතා ආදී ගාථා සජ්ජානාට පිළිඹෙමු.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 විදිහට වන්දනා කරගන්න මම ආශිර්වාද ගාථාව සජ්ජායනා කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු සුවපත් වෙත්තා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සුඛී හොතු සුවපත් වෙත්වා සුවපත් ධර්ම දේශනාව පවත්වනු ලැබුණේ මීතිරිගල නිස්සරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උඩීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින්. මෙම ධර්මදේශනාව පටිගත කර ගන්නා ලද්දේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ධම්මසරණ විහාරස්ථානයේදී බව සැලකනවා.